අරුණ මනතුන් මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ අපිට අද කියලා දුන්න දේවල් වලදී මේ විශේෂයෙන්ම සමාජයේ පුද්ගලයන් ඇසුරු කිරීමේදී අපේ සතිය සහ සම්පජාන්‍ය හොඳට පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම අපි හැම විටම නැවැත්ම ගැන වැටහීමෙන් ඉන්න ඕනේ කියන එක කාරණේ සංක්ෂිප්තව ගත්තොත් එන්නේ ස්වාමීන් වහන්සේ මේ ඊයේ පෙරේදා අහන්න ලැබිච්ච තවත් අපේ ස්වාමීන් වහන්සේ වගේම බොහොම ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා දුන්න දෙයක් තුලින් මෙතෙන්ද අපූරු ගලපා ගැනීමක් කරන්න පුළුවන් ඒක කියන්නටයි මේ අවසර ඉල්ලන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා ඉස්සර කාලේ මේ ගුරුන් වහන්සේ කෙනෙක් ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගෝලියෙක් ගියාම ඒ ස්වාමින් වහන්සේ සතියක් දෙකක් විතර බලනවා එයාගේ චරිතය. එයාට කෙලින්ම භාවනාව දෙන්නේ නැහැ. එතකොට එයා දැනගෙන ඊට පස්සේ ගෝලයාගේ දුර්වලකම හැදෙන විදිහට ඒක කරනවා. නමුත් අපිට ඒක දැන් කරන්න බෑ. ඒ නිසා කිව්වා අපිට අපේ තුලින් දැනගන්න සතිය හා සම්පජන්ණය පාවිච්චි කරමින් තමන් රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද කියන එක. ඉතින් ඕක මම ටික දවසක් ප්‍රැක්ටිස් කරා ওই විදියට. එතකොට වෙන්න පටන් ගත්ත දෙයක් මට තේරුණා හරිම අපූරු දෙයක්. දැන් දැන් ස්වාමින්වහන්සේ අපට කිව්වනේ බාහිර පුද්ගලයෝ ඇසුරු කිරීම කියලා. දැන් බොහෝ විට දෙපැත්තකින් අපි අහුවෙනවා. එකක් තමයි අපේ තියෙන දුර්වලතාවය. ඒ කියන්නේ අපි රාග චරිතයක් නම් එහෙම නැත්නම් ද්වේෂ චරිතයක් නම් ඒක තමයි මූලිකව ගලා යන චිත්ත ධාරාව. ඒ අනුව තමයි අරයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් තවත් දෙයක් වෙනවා දැන් අපි ඩිෆෙන්සිව් ඒ කියන්නේ හැම වෙලෙම අපි තමා කියන දේ ආරක්ෂා කරන්න අනිත් කට්ටිය ගෙන් අපි ආරක්ෂා වෙන්න වගේ හැඟීමක් තියෙන නිසා මින්හස එතකොට එතකොට අරක දැන් මේ මේ අපිට පේන්නේ අර කට්ටියගේ නියම తත්වය නමුත් මේ විදිහට ගියාම හරියට අපූර්වට ඉස්සෙල්ලම තමන්ගේ තියෙන දුර්වලක මොකද්ද මූලික දේ ඒ අනුව අර කට්ටියගේ දේ හරි ඉක්මනට පේන්න පටන් ගන්නවා. ඔව් ඔබතුමා කිව්ව කාරණේ ගොඩක් වටිනවා. මොකද මේ දැන් ඇත්තටම අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝචේකෝ භික්කවේ පරචිත්ත පරයාය කුසලෝ හෝති අත සචිත්ත පරයාය කුසලෝ භවිස්සාමීති ඒවං හිවෝ භික්කවේ සික්කිතබ්බා මහණෙනි නුඹලාට අන්නයේගේ සිත් විනිවිද දකින්නට ශක්තිය නැත්තම් තමන්ගේ සිත විනිවිද දකින්නවා කියලා එසේ හික්මෙන්නට ඕන. ඒ සඳහා උත්සාහ කරන්න දැන් අපිට පුද්ගල වේමත්තතාව හඳුනා ගන්නවා කියලා අනිත් කෙනා දේවල් කියන්නේ අනිත් කෙනා කරන්නේ කොහොමද කියලා 100ට 100ක් ඒක විනිශ්චය කරන්න පහසු නෑ මොකද අනිත් කෙනාගේ හිත විනිවිද දකින්න අපට බැහැනේ. ඒතර අනිත් කෙනාගේ චරිතය අනිත් කෙනාගේ ස්වභාවය අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ දීර්ඝ කාලයක් Taman අධ්‍යයනය කළොත් පමණයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ සරියුත් හාමුදුරන්ගෙන් ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ඇතැම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලා අහලා තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේලා මහා විඥ උනේ කොහොමද? ඒ කියන්නේ උන්වහන්සේලාගේ අභිඥාව විශාරදයි. භික්ෂුන් වහන්සේලා අතර ඒ අවිඥාව කියලා කියන්නේ දැන් අනුරුද්ධහාමුදුරෝ දිබ්බ චක්කු ඥානය. ඒක අවිඥාවක්නේ දිවස. එතකොට ඒ එහි විසරදත්වයටපත් උනේ කොහොමද මේ මහා අවිඥාවුනේ කොහොමද? එතකොට උන්වහන්සේ දේශනා කරන්නේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ සතර සතිපට්ඨාණයෙන් තමයි මේ මහා අවිඥ භාවය උපදවාගන්නේ. එතකොට තමන්ගේ පංචස්කන්ධය පිළිබඳවම සති සම්පජඤ්ඤය නැවත නැවත යොදවනවද ඒ තුල තමයි මේ චිත්තචෛතසික රූපයන්ගේ හැසිරීම පිළිබඳව. එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය අපිට ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එහෙම නැතු අපට අදාළ නැති බාහිර කාරණා දැන් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ අජත්තං වාකායේ ඊට පස්සේ බහිද්ධා වාකායේ. එතකොට මුලින්ම තමන්ගේ කය පිළිබඳ ඊට පස්සේ තමයි අපිට අනුන්ගේ කය හඳුනගන්න. තමන්ගේ ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රියාත්මක වෙන හැටි හොඳට තේරුම් ගත්තොත් තමයි අනෙක් කෙනා හුස්ම ගන්න දිහා බලාගෙන ඉඳලා අපිට කියන්න පුළුවන් මෙතන මොකද්ද වෙන්නේ කියලා. දැන් අර පහුගිය සතියක අපි ධර්ම සාකච්ඡාවේදී මතක් කළේ අර කාර්යක ගැටිච්ච තැනදී අර වයසක පුද්ගලයාගේ හුස්ම හිර වෙන්නට යනකොට අපේ අධිකරම් මහත්මයා ඒතනත්තාට අර නැවත ප්‍රතිකම්පනයක් ඇති කරලා ඒ తත්වය සමනය කරපු හැටි. එතකොට දැන් සියලු දෙනාම මේ කාර්යක හැප්පිලා ඒකෙන් තමන් වෙත එන චෝදනාවෙන් බේරෙන්න ඒකෙන් පරිස්සම් වෙන්න ඒවට උත්තර බඳින්න උත්සාහ කරනවා. නමුත් එතුමා අර හැපුණු පුද්ගලයාගේ ඒ වයස්ගත පුද්ගලයාගේ ශරීර ස්පන්දනය දිහා බලලා ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තේරුම් අරගෙන එහි තියෙන විකෘතිතාවය හඳුනාගෙන ඒක ප්‍රකෘතිමත් කරන්නට එතනත්තාට ප්‍රතිකම්පනයක් ඇති කරන්නට ක්‍රියාත්මක වෙන ජීවිතයක් රකින්න. ඒතර එහෙම කරන්න පුළුවන් වෙන්නේ දිගු කලක් මුළුල්ලේ තමන්ගේ ආස්වාස ප්‍රස්වාසය සමග තමන්ගේ කය ක්‍රියාත්මක වෙන හැටි හරියට නිරීක්ෂණය කරලා ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙකුට විතරයි බහිද්ධාවා කායේ කියන තැන ඒක දකින්න පුළුවන්. absorbe. එතකොට ඒ වගේම තමයි අපේ හිත වැඩ කරන්නේ කොහොමද? මම යම් කිසි දෙයකට ඇල්මෙන් තෘෂ්ණාවෙන් කටයුතු කරනකොට මම කොහොමද හැසිරෙන්නේ? මම කොහොමද බලන්නේ? මම කොහොමද කතා කරන්නේ? මගේ වචන පිට වෙන්නේ කොහොමද? මගේ ඉරියව් කොහොමද? ඒව ගැන අපි සැලකිලිමත් වෙනවා. එතකොට තමයි අනිත් කෙනා මේ සද්භාවයෙන්ද කතා කරන්නේ යම් කිසි සරාගී ඇඟලුම්කමක්ද මේ දක්වන්නේ කියන එක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ ඒ Taman පිළිබඳ දැක්මේ. දැන් සමහර වෙලාවට අපි අනිත් කෙනා මේ විදිහේ මානසික තත්වයකින් ඉන්නේ කියලා අපි තේරුම් ගත්තට සමහර වෙලාවට අපිට ඒක ප්‍රසිද්ධිය කියන්න බැරි වෙන්න පුළුවන්. මොකද එහෙම කිව්වොත් එහෙම ඔන්න මගේ තුන් හිත කවන්න නැති දෙයක් මේ හාමුදුරුවෝ නිකන් මේ බොරුවක් මට චෝදනාවක් කළා මට නිග්‍රහයක් කළා ඒ හාමුදුරුවන්ගේ හිතේ ඇති වෙච්ච දේ දැන් මේ මට කියනවා. අන්න එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒව ඒ නිසා සමහර දේවල් අපිට අනිත් කෙනාගේ චර්යාවන් තේරුම් ගත්තා වුණාට ඒවා හෙලි කරන්න පුළුවන් තැන් තියෙනවා බැරි තැන් තියෙනවා. එයාගේ මේ මතුවෙන්නේ දුෂ්ටකමයි කියලා තේරුම් ගත්තාම ඒක හෙලි කළොත් ඊට පස්සේ ඔන්න මට බෑන්නා මට දොස් කිව්වා ඔන්න වැඩ අරන් පැත්තකට දැම්මා කියලා එහෙම හිතන්න පුළුවන්. ඉතින් සමහරලාට ඒ දුෂ්ටකම දුර්ජන ගතිය තේරුම් ගත්තා වුණත් අපිට ඒක ප්‍රකාශ කරන්න බැහැ සමහර අවස්ථාවලදී ඒක ප්‍රකාශ කළොත් වැරදි වැටහීමකටපත් වෙනවා. හැබැයි ඒ එන්නේ මේ විදිහේ මානසික තත්ත්වයක මෙතන ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. මේ හැසිරීමේ ඇතුළේ තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්. මේ වගේ මානසික තත්ත්වයක් කියන එක අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ දීර්ඝ කාලයක් Tamange චිත්ත ස්වභාවය චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් දිගු කලක් පරීක්ෂා කරලා අත්දැකීම් ලබන කෙනෙකුට තමයි ඒ සචිත්ත පරයාය පිළිබඳව තමන්ගේ සිත වැඩ කරන විදිහ ගැන විචක්ෂණ බව වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අන් අයගේ සිත් ක්‍රියාත්මක වෙන රටාව අපට හඳුනා ගන්න පුළුවන් වෙන ක්‍රමයක් නැහැ ඒකට. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම එතන හරීම සියුම් සුන්දර තැනකුත් තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ අනිත් එක්කෙනා කොච්චර නරක කෙනෙක් වුණත් කොච්චර කපටිකමක් කරන්න ආවත් ඒක තේරුම් ගන්නකොට ඒක තුලින් ගැටීමක් ඇති වෙන්නේ නැහැ තමයි. ඇති වෙන්නේ. අපිට යම් අනුකම්පාවකින් කරුණාවකින් ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි අනුකම්පාව කරුණාව කියලා කියන්නේ අර අපි මුලින් කිව්වා වගේ ප්‍රියශීලීව කතා කරන එකම නෙමෙයි. සමහරට තරවටු කරන්න ඕන නම් තරවටු කරන්න වෙනවා. ඒ තැනත්තා එතනින් මුදව ගන්න. එහෙම නැත්නම් එයා බැහැර කරන්න ඕන නම් බැහැර කරන්න වෙනවා. යම් දඬුවමක් කරන්න ඕන නම් දඬුවමක් කරන්න වෙනවා. ඒ විදිහට ඒ පුද්ගලයා මේ මේ වියවුලෙන් ගොඩ ගන්න මොකද්ද කරන්න පුළුවන් කියන එක ඊට එහා ගිය විචක්ෂණ බවක් ඒක. ඒ කියන්නේ අනිත් කෙනාගේ වරද දැකලා ඒ වරද ගැන නොගැටි ඉන්නවා කියන එක ඒක හොඳ ගුණයක්. ඒ පිළිබඳව කරුණා මෛත්‍රිය උපදවා ගන්නවා කියන එක හොඳ ගුණයක්. ඒ කරුණා මෛත්‍රිය ඔබට ඒ කියන්නේ කරුණා මෛත්‍රිය ප්‍රඥාවෙන් ක්‍රියාත්මක කරලා අනිත් කෙනා ඒ වරදින් මුදව ගන්නවා කියන එක ඒක ඊටාම සූක්ෂම බරපතල වැඩපිළිවෙලක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තැනකට අපිට යන්න නම් අපි මේ මූලික ටික හඳුනගන්න අර අර මුල්ම අවස්ථාවේදී අර ඊටාම සංසුන් තත්වයකින් ගැටීමකින් ඇලීමකින් නැතුව Tamanට තේරෙනවා අරයා කොහොමද කියලා ඒ ගැන තමන් තුළ ගැටීමක් ඇති වෙන්නේ නැහැ මොකද තමන් පුහුණු කරලා තියෙන්නේ අර ඉස්සෙල්ලා තමන් කවුද කියලා දැනගන්න ඊට පස්සේ ඒ ගමම්ම තේරෙනවා මේකට ක්‍රියා කළ යුතුද නැද්ද කියලා ක්‍රියා කළ යුතු නම් කරනවා නැත්නම් ඒත් නැතුවම ඉන්නවා ඔව් ඒ කියන්නේ ඇත්තටම ක්‍රියා කළ යුතුද නැද්ද කියනටත් වඩා ක්‍රියා කළ හැකිද නොහැකිද කියන බව. ඒ කියන්නේ දැන් අපිට හැමදේම කරන්න වෙන්නේ අපේ ශක්ති ප්‍රමාණයත් එක්කනේ. අනිත් කෙනාගේ දුර්වලකම හදන්න තරම් මට හයිය තියද? ඒක මේ වෙලාවේ කළ හැකිද? මේක දෙයකට අවස්ථාව. ඒක වෙන කෙනෙක් හරහා කරන්න ඕන දෙයක්ද? වෙන ගුරුවරයෙක් හරහාද ඒක කරන්න ඕන? අන්න ඒ විදිහේ විචක්ෂණ බවකට අපිට යන්න පුළුවන් හරියට මධ්‍යස්තව කරුණු වටහා ගන්න. එහෙමයි. ඉතින් ඒක පටන් ගන්න අර අපේ බුදුහාඳුරු ඉස්සෙල්ලම කියලා දුන්න අර චරිත හඳුනා ගැනීම කියන තැනින් හරීම ලස්සන දෙයක් ඒක. ඔව් ඒ දැන් තමන්ගේ චරිතය හඳුනා ගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒ දැන් සමහර අවස්ථාවලදී ඒ චරිත ලක්ෂණයම පාදක වෙලා නෙමෙයි වෙනත් වෙනත් වෙනත් වෙනත් අවස්ථාවෝචිත සියුම් චරිත ලක්ෂණත් මතුවෙන්න පුළුවන්. දැන් චරිත ගැන කතා කරනකොට චරිත හයක් වගේ ඊට පස්සේ ඒවා මිශ්‍ර වෙලා මිශ්‍ර වෙලා තව චරිත නිර්මාණය වෙනවා. සමහරුන්ගේ චරිත මොහු වෙච්ච ගති තියෙන්න පුළුවන්. ඒක හරියම සංකීර්ණයි. ඒ නිසා අපේ මූලික ගති ලක්ෂණ ටික අපි හඳුනා ගන්නත් ඕන. එතනින් ඔබට අර මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙන චරිත ලක්ෂණ හඳුනා ගන්න. ඒක ඔක්කොම පේන්න පටන් ගන්නවා අර ව්‍යායාමයෙන් කරනකොට. කරනකොට සති සම්පජඤ්ඤයම තමයි ඒකට තියෙන එකම පිහිට. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි